එහෙනම් කාල වේලාවක ගත වෙච්ච නිසා අපි සාකච්ඡාව නිමා කරමු. මම හිතන්නේ අදත් අපි හුඟක් වටිනා කාරණා කතා බහ කළා. අපේ දේශනාව වගේ මේ පසුව හුඟක් ප්‍රායෝගික කරුණු හැමදෙනාම මතු කළා. ඉතින් ඒ ඔස්සේ ගොඩක් කාරණා වලට අවධානය යොමු කළා. ඉතින් ඒ තුලින් දාන පාරමිතාව සම්බන්ධව තිබුණු ගැටලු निराකරණය කරගන්න වගේම අතිරේක දැනුම ලබන්න අපට අවස්ථාවක් සැලසුණා. ඉතින් මේ තුලින් ජනිත කරගත්තා වූ කුසල ශක්තිය ඔබ අප හැමදෙනාටම ප්‍රඥාව දියුණු කරගෙන තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් අවබෝධ කිරීම පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. හැමදෙනාට සාදු සාදු සාදු අප සියලු දෙනාගේ හිතසුව පිණිස අපගේ ප්‍රඥාව දියුණු කිරීම පිණිස පුරා පැය දෙකකට අධික කාලයක් ධර්මයේ දේශනා කළ සහ අපගේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයූ ඔබ වහන්සේට මේ සිදු කරගත්තා වූ මහා ධර්ම දානමේ කුසල කර්මය පතන්නා වූ කාලයකදී පතන්නා වූ බෝධියකින් සසර දුකින් මිදීමට හේතු වාසනා වේවා සාදු සාදු සාදු